බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සන්නහසට වදාලා සාරිපුත්ත සෝත කියන එක වචනයක් ආපන්න කියන තව වචනයක්. සෝත කිව්වේ ආරෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ආපන්න කියන්නේ පැමිණෙනවා. දැස ගන්නවා. ඒ තුල එතනින් එහාට සම්පූර්ණ ඉන්නවා කියන එකයි. එහෙනම් සෝත ආපන්න කියලා කියන්නේ ඒකට තේරුම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. එතකොට කන්තක දිව්‍ය පුත්‍රයා නම් සෝතාපන්න වුණා කියන පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. සක්‍ර දේවේන්ද්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. මාත්‍රිදේවි රාජ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. ඒතර මෙතන බැසගත්තා කියන එකෙන් එහෙනම් අපිට තේරෙනවා එතනින් එහාට ඒ දෙවියගේ ජීවිතේ ගේන්නේ මොන මාර්ගයට අනුවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 තුනට බෙදන්න පුළුවන්. කොහොමද බෙදෙන්නේ? සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මුල් අංග දෙකයි ති ප්‍රඥාවට ඊළඟ අංග තුන සමා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුනයි ති සීලයට ඊට පස්සේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුනයි ති සමාධියට එහෙනම් ප්‍රඥාවට දෙකකුයි සීලයට තුනකුයි සමාධියට තුනකුයි තමයි මෙතන අටක් තියෙන්නේ. ඉතින් මේ අට රකින්නවා කියලා කියන්නේ කෙනෙක් රකින්නේ සීල සමාධි ප්‍රඥා. ඒ අතට බැසගත්ත කියලා කියන්නේ කවුරු හරි බැහැගෙන තියෙන සීලයට, සමාධියට, ප්‍රඥාවට. එතකොට ඒක නා සම්පූර්ණයෙන්ම පින්වත්නි වඩන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් කන්තක දිවිපුත්‍රයා අපි අද කතානායකය කරගෙන සාකච්ඡා කළොත් මේ කොටසේ එතකොට කන්තක දිවිපුත්‍රයා පින්වත්නි සෝතාපන්න වුණා නම් එහෙනම් සීල, සමාධි, ප්‍රඥා වඩනවද නැද්ද? වඩනවා. සම්මා වාචා සම්මා කම්මන්ත වඩනවා සමාජී වඩනවා ඒතර සම වාචා වඩනවා කියදී බොරුවෙන් වළකිනවා, පරුස වචන කේලම්, හිස් වචන වලින් වළකිනවා. සම්මා කම්මන්ත රකින්නවා කියලා කියන්නේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැඩිකාම ශ්‍රේණිය දෙන්නේ. ඒ ඔක්කොම රකින්නවා. එහෙනම් සිල් රකින්නේ නැද්ද? සිල් රකින්නවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය දේශනාවකදී වදාළ පින්වත්නි යමෙකුට ආරියෂ්ඨාංගික මාර්ගේ වඩන්න පුළුවන් නම් ඒ කෙනා වඩනකොට පුඤ්ඤාபிසන්දෝ කුසලාபிසන්දෝ පින් ගඟක් ගලනවා කුසල් ගඟක් ගලනවා කියව. යමේ කාර්යෂ්ඨාංගික මාර්ග වඩනවා නම්. ඒතර දැන් කන්තක දිවිපුත්‍ර ආදී අය ආර්යෂ්ඨාංගික මාර්ගයට බැසගත්ත කියන්නේ ඒ තුල වඩනවා කියන්නේ පුණ්‍ය පුණ්‍යාවිසන්ද කුසලාවිසන්ද පින් ගඟක් ගන්නවා කුසල් ගඟක් ගන්නවා. ඒතර දෙවියන්ට සිල් රැකතයගේ පින් ගඟක් ගන්න විදිහට කුසල් ගඟක් ගන්න විදිහට. දෙවියන්ට සමාධිය වඩන්න පුළුවන් පින් ගඟක් ගන්න විදිහට කුසල් ගඟක් ගන්න විදිහට. ප්‍රඥාව වඩන්නත් පුළුවන් පින් ගඟක් ගන්න විදිහට කුසල් ගඟක් ගන්න විදිහට. එතකොට දෙවියන්ට මේ සිල් රකින එක සම්බන්ධව අපි කතා කළොත් සාමාන්‍ය ජීවිතයේ ගෙවන සීල් පමණක් නෙමෙයි පොයට උපෝසත සීල සමාදන් වීම ගැන කතා කළොත් දිවි ලෝකේ පොයට උපෝසත සීල සමාදන් වෙනවා මේ ගැන සඳහන් වෙන විශේෂ දේශන කීපයක් වෙනවා එකක් විශේෂයෙන්ම මතක් කරනවා නම් දීඝනිකයි ජනවසබ සූත්‍රය ඒ සූත්‍ර පින්වත්නි ජනවසුබ කියලා දිව්‍ය යක්ෂයෙක් වෙනවා. දිව්‍ය යක්ෂයා කියලා කිව්වේ දිව්‍ය ලෝකේ බලසම්පන්න තේජවන්ත කට්ටියට කියන නම. එතකොට ඒ දිව්‍ය ලෝකේ තේජවන්තම අය අතර ප්‍රධානිය තමයි වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය වෙසමුණි කියලා කියන්නේ. එතුමාගේ යටතේ ඉන්න ප්‍රබලම සේනාපතියෙක් තමයි මේ ජනවසුබ කියන්නේ. කවුරුවත් නෙමෙයි ජනවසුබ කියන්නේ. ඔබ දන්නවා අජාසත්ගේ අතින් මරුන් කෑවා අජාසත්ගේ ආදරණීය පියා කවුද? බිම්බිසාර රජතුමා. එතුමා මැරුණට පස්සේ කොහෙද ගිහිල්ලා ඉපදුනේ? දිව්‍ය ලෝකයේ ওই ජනවසබය කියන දෙවියා වෙලා. එහෙනම් මේ ජනවසබ කියන දෙවියා පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා මුලින්ම ස්වාමීනි මම ජනවසබ මම ජනවසබ කියලා කීප සැරයක් කියනවා. එතසේ ආයෙත් කියනවා ස්වාමීනි මම තමයි දා බිම්බිසාර. මම තමයි දා බිම්බිසාර කියලා. මෙතුමා දැන් එකපාරට ආගන්තුකයිද නැද්ද දිවි ලෝකෙට? ආගන්තුකයි. එතුමා දිවි ලෝකේ ආගන්තුක නිසා දැන් සාමාන්‍යයෙන් අපි අර ආගන්තුක තැනකට ගිහිලා ආවට පස්සේ එතන විස්තර කතා කරන්නේ නැද්ද? කියනවනේ. අපි එතුමා එකපාරට මොන කවුරු හරි කෙනෙක් ඕස්ට්‍රේලියාව ගියා. ගියාට පස්සේ ගිහිල්ලා ඇවිල්ලා ඕස්ට්‍රේලියාව මෙහිමයි මෙහිමයි කියලා කියනවා. එකපාරට එක්කෙනෙක් ඇමරිකාව ගිහිල්ලා ඇවිල්ලා කියනවා එහි මේ මේ වගේ. එතකොට වින්වත්නි ඒ වගේ දැන් ජනවසබත් දිව්‍ය ලෝකෙට මේ ආගන්තුකෝ ගිය කාලෙහිඳා මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි මේ හැම පොයේටම සිල් ගන්නවා. ස්වාමීනි මේ පොයේ දවසට බ්‍රහ්ම ලෝකෙන් එන බ්‍රහ්ම රාජෙක් ලස්සනට ධර්ම දේශනා කරනවා. එයාගේ නම සනන් කුමාර. මෙයා ඇවිල්ලා අපිට ධර්ම දේශනා කරනවා සුධර්මා දිව්‍ය සභාවේ ගොඩාක් දෙවිවරු එදාට සිල් සමාදන් වෙනවා කියලා. දැන් ඊට බලන්න පොයට සිල් ගන්න නැද්ද දෙවිවරු? සිල් සමාදන් වෙනවා. ධර්මයක් අහනවා. ධර්ම දේශනාත් කරනවා. ඊළඟට අටුවාව එක තැනක තියෙනවා පින්වත්නි සුධර්මා දිව්‍ය සභාවේ මාසෙට 8 සැරයක් භාවනා වැඩසටහන් කරනවා කියලා. සීල සමාදාන වැඩසටහන් මාසෙකට 8ක් කරනවලු. හැබැයි සම්බෝධි විහාරේ ධර්මශාලාව තරම් නැහැ. <laughs> නේද? මේ ශාලාව මාසෙට කීයක් කරනවද කියලා අහුවොත් එහෙම හිතාගන්න බෑ. ඈ අපිත් අටකට වැඩි වුණාට කරන මාසෙට එතකොට මෙතන වෙන්නේ නැති ලෝකෙම වැඩියෙන්ම ධර්ම දේශනා කරන ශාලාව. එතකොට ලෝකෙ නෙමෙයි දැන් ඔය දිව්‍ය ලෝකෙත් අටයිනේ. ඒ හැම ලෝකෙම වැඩියෙන්ම ධර්ම දේශනා කරන ශාලාව. මේකෙන් පස්සේ මං හිතන්නේ සුධර්ම දේශනා ශාලාවද කොහෙද? ඒකේ අටක්. අපේ ගමේ පන්සල එකේ 1යි 2යි. නේ? එහෙම බැලුවට පස්සේ ගමේ පන්සලේ සිල් ගන්න උපාසකම්මලට වඩා දිව්‍ය ලෝකේ දෙවිවරු 8ක් මාසෙට සිල් සමාදන් වෙනවා කියවට පස්සේ ඒ ඇත්ත අපිට වඩා ඉස්සරහින් සිල් ගන්න නැද්ද? එහෙනම් දෙවියෝ සිල් රකින්නවා ඒකේ ආයි කතා දෙකක් නැහැ. මේ කියන්නේ පෙළේ තියෙන කාරණා ඔස්සේ. දෙවියෝ සමාධියත් වඩනවා. සමාධිමත් සිතක් දෙවියන්ට ඇති කරගන්න පුළුවන් කියන එකට හොඳම සාක්ෂිය සංයුත්ත නිකාය පින්වත්නි සගත වගේ දෙවියන් සම්බන්ධ කරන දේශන අතර තියෙන එක දේශන එක. ඒක හරි ලස්සන සිද්ධියක්. එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච දෙයක් නේ. ඒ ස්වාමීන් වහන්සේ ගහක් යට භාවනා කර කර හිටියා. උන්වහන්සේ පින්වත්නි භාවනා කර කර ඉන්නකොට හිත සමාධිමත් වුණා. හොඳට කය නොසෙල්වි සිතත් එක එක අරමුණු වලට සෙලවෙන්නේ නැතුව සිතත් නොසෙල්වි එකම අරමුණක දැන් තියෙනවා. සමාධියක. ස්වාමීන් වහන්සේ හිතුවේවත් නැති වැඩක් එකපාරට වුණා උන්වහන්සේට. මොකද්ද උනේ? නැසෙ අපවත් වුණා. මේ සමාධියෙන් ඉන්න අතරේ අපවත් වෙලා පින්වත්නි ඒ ක්ෂණයම දිව්‍ය ලෝකේ තියෙන ඕපපාතික උපත් කියලා බහලා තියෙනවා ඕපපාතික ඉපදුනා මේ ස්වාමීන් වහන්සේ දෙවියෙක් වෙලා ඉපදුනේ අපූර්ව ක්‍රමයකට ඔය අන්තරා බව මත සියල්ලම බිඳ ගන්න ආකාරයේ සිද්ධියක් මෙතන උනේ මේ උපදින ක්ෂණයම පින්වත්නි අර දෙවියා දෙවිලෝ ඉපදුනේ කොහොමද මනුෂ්‍ය ලෝකේ වාඩි වෙලා හිටි ඉරියව්ව එහෙම්මම ලැබුණා ඒ කියන්නේ කය සම්පූර්ණයෙන් මනුෂ්‍ය ලෝකේ හිටිය විදියට. අර අත්පියන් හිටිය විදියට, කකුල පියන් හිටිය විදියට එහෙම්මම දැන් දෙවියාගේ කය. උපපාතික කියන්නේ කය පහළ වෙනවනේ. පහළ වුණේ අර ඉරියව්වෙන්. ඒක නෙමෙයි පුදුමේ. හිතත් ඒ විදිහටමයි සකස් වුනේ. ඒ කියන්නේ දැන් අර මෙතන ගලාගෙන ගිය සමාධිමත් සිත හැමම ගලාගෙන යනවා කන්ටිනියු වෙලා තේරෙන්නේවත් නැහැ මේක මොකක්ද උනේ කියලාවත්. දැන් අපි නිකන් හිතමු සියලු සත්වෝ සූපත් වෙත්වා සියලු සත්වෝ සූපත් වෙත්වා කිය හිතුවා කියලා. ඒතර දැන් මෙතන සියලු සත්වෝ සූපත් වෙත් කියනකොටම අපවත් වුණා. අතන ඒ ක්ෂණේම ඉතුරු ටික යනවා හැම ගලාගෙන කොහමද? සියලු සත්වෝ සූපත් වෙත් කියද්දී අපවත් වුණා. අතනින් උපදින්නේ මොකක් කියාගෙනද? වා කියාගෙන උපදිනවා. හරි? දන්නේත් නෑ දැන් සියලු සත්වෝ සූපත් වෙත්වා එකට කන්ටිනියු වුණා. දැන් මේ දෙවිය තාම හිතන් ඉන්නේ මම දිව්‍ය ලෝකේ ආවා කියන එකක් දන්නෙත් නෑ. තාම හිතන් ඉන්නේ කොහේ කියලාද? මම තාම භික්ෂුව. මං තාම මේ මනුස්ස ලෝකේ භවනා කරනවා කියන හැඟීම විතරයි තියෙන්නේ. මොකද ඇස් දෙකක් පියාගෙනනේ. ඒතර පින්වත්නි, එහෙනම් ඒ වගේ දෙයක් වෙන්නේ සමාධිමත් සිතක් එහෙ පවත්වන්න පුළුවන් වෙන්නද නැද්ද? දෙවිලෝ සමාධිය පවත්වන්න බැරි නම් කැඩෙනවනේ ඕක. ගලාගෙන යන්නේ නැහනේ. ඒතර දැන් මෙතන එතනින් එහාට තව ලස්සන සිද්ධියක් වෙනවා. දිව්‍යාංගනාව ආවනේ සතුටු කරන්න දෙවියව පිනට පහළ වෙච්ච දිව්‍යාංගනාව ටික මෙතෙන්ට ඇවිල්ලා දැන් කසු කුසුක ගා ඉන්නවා මේ මොකෝ මෙයා එකපාරට ආපු ගමන් භාවනා කරන්නේ කතාව දිව්‍යාංගනාව ටික ඒ ශබ්ද යාන්තමට ඇහෙනවා ස්වාමීන් වහන්සේට සන්නස කල්පනා කරා විහාරේ වඳින්න ආපු කාන්තාව ටිකක් වෙන්නේ නැති කියලා උන්වහන්සේ උන්වහන්සේගේ භාවනාව තුළ හිමම හිතිය හිත විසිරව ගන්න නැතුව ඊට පස්සේ පින්වත්නි දිව්‍යාංගනාව ටිකට තේරුණා මෙයා හිතාගෙන ඇත්තේ තාම භික්ෂුව කියලා අපි මෙයාට වැඩක් කරමු කියලා ඔය ඔයගලන්ගේ වචනේ කියනවා සර්ප්‍රයිස් කියන එක කරේ දැන් කොහොමද කළේ එයාව සතුටු වෙන්න අපි S2 අරපු ගමන් පාට පුදුම වෙන විදිහට අපි මෙහෙම කරමු කියලා කණ්ණාඩියක් ගේනවා කණ්ණාඩියක් ගෙනල්ලා ඉස්සරහින් තියලා කතා කරනවා කතා කරාට පස්සේ එකපාරට S2 අරපු ගමන්ම කණ්ණාඩියෙන් පේන්නේ දෙවියෙක්ව දැන් S2 පියාගත්තේ මනුස්ස ලෝකේ එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ දෙවියා කියන අනේ ස්වාමීනි මන් මෙහෙම ඔබ වහන්සේ ළඟ මහානදම් පුරමින් ඉඳලා දැන් අපවත් වෙලා දෙව්ලොව මට හරි කරදරයි මේ දිව්‍යාංගනාවන්ගෙන් කියලා කියන ඒ දේශනාවේ උතර බුදුරජාණන් සදාලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ග වඩන්න පුළුවන් ලෝකයක ඉපදිලා ඉන්නේ මාර්ග දිගටම දියුණු කරන්න කියලා. දැන් ওই සිද්ධියෙන් අපේ සමහර අම්මලට වුණාට පස්සේ එයාගේ හිතේ තේච්ච පොඩි කුකුසක් නැති වෙනවා ආ එහෙනම් එහෙත් කන්නඩි තියෙනවා කියලා. ඈ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට පින්වත්නි අපිට සමාධිය පවත්වන්න පුළුවන් කියන එකට ඔයගේ සාක්ෂි දේශන අතරේ තියෙනවා සීල රකින්නත් පුළුවන් ප්‍රඥාවත් දියුණු කරන මොකද ඒ ඕනතරම් ධර්මය අහන හින්දා. ඒතර මේ විදිහට ධර්මෙ නිතර අහමින් සමහර වෙලාවට දැන් සෝතානුදත වගේ සූත්‍රවල තියෙනවා මේ රහතන් වහන්සේලා දෙවිලෝ ගිහිල්ලා ඒ ධර්ම දේශන කරනවා. බුදුරජාණන් වහන්සේ ගිහිලා ධර්ම දේශන කළා. දැන් රාහුල හාමුදුරුවෝ, ගවම්පති හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ ආදී රහතන් වහන්සේලා ගිහින් ධර්ම දේශන කළා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ අර සනන් කුමාර වගේ බ්‍රහ්මයෝ වෙලා ධර්ම දේශනා කරනවා. ඒ වගේම තියෙනවා දිව්‍ය ලෝකෙම දෙවිවරුත් දිව්‍ය ලෝකෙ තුල ධර්ම දේශන කරනවා කියුවා. ධර්ම කතික දෙවිවරු ඉන්නවා කියුවා. එහෙනම් ධර්මය ඇහෙන ඕන තරම් ප්‍රඥාවක් දිනු කරනවද නැද්ද? කරනවා. මොකද දැන් මෙහි හිටිය විශාකලා අනාථපිණ්ඩික සිටුතුමාලා බිම්බිසාර රජතුමාලා ඔය ඔක්කොම එහෙනේ දැන්. ඒගොල්ලෝ මෙහි ප්‍රඥාව දිනු කරලා එහෙට වෙලා මුකුත් නොකර ඉන්නද? ඒ ප්‍රඥාව දිනුම දිනු කරනවා. එහෙනම් දෙවියන්ට සීල සමාධි ප්‍රඥාව වඩන්න පුළුවන් පින්වත්නි. දෙවියන්ට මේ බ්‍රහ්මයන්ටත් පුළුවන්. ඒ සීල සමාධි ප්‍රඥාව විතරක් නෙමෙයි ඊළඟට විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කරලා විමුක්තිය ලබා ගන්න. විමුක්තිය කියුවේ එතකොට අරහත් වෙන්නේ. අරහත්ත්ව ලබා ගන්නත් පුළුවන්. අරහත්ත්ව ලබා ගත්තට පස්සේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා. දැන් මං රහත් කියලා. ඒ ටිකත් ලබා ගන්න පුළුවන් කියන එකට මම ඔබට සාක්ෂියක් කියන්නම්. දවසක් බුදුරජාණන් වහන්සේට පින්වත්නි සිතක් ඇති වුණා. මට මේ ගුරුවරයෙක් නැතුව හැමෝගෙම වැඳුම් ලැබ ලැබ ඉන්නවට වඩා මමත් ගරු කරන්න කවුරු හරි හොයාගත්තා හොඳයි. බුදුරජාණන් ශ්‍රී තුනා ඊට පස්සේ පින්වත් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? විමසලා බැලුවා මට වඩා සීලෙන් උසස් කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවද කියලා නැහැ. ඊට පස්සේ බැලුවා මට වඩා සීලෙන් උසස් කෙනෙක් දිව්‍ය ලෝකේ ඉන්නවද කියලා බැලුවා එහෙත් නැහැ. මට වඩා සීලෙන් උසස් කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවද කියලා බැලුවා එහෙත් නැහැ. දැන් එහෙනම් සීලෙන් උසස් කෙනෙක් උන්වහන්සේ වුවද නිරේ? නිරේ ඉන්නවද කියලා වුවද? නැහැ. තිරිසන් ලෝකේ ඉන්නවද කියලා වුවද? නැහැ. ඇයි ඒ හෙව්වේ නැත්තේ? එක පැත්තකින් ඒ අයට සීල සමාධි ප්‍රඥා වැඩිීමේ හරියාකාර අවබෝධයක් ඇති කරගන්නත් බෑ. අනිත් පැත්තෙන් එහෙම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට ගරු කරන්න කෙනෙක් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉන්නවාද කියලා හිව්වේ සීලෙන් උසස් අය මේ තුනේම ඉන්නවාද කියලා බැලුවා නැහැ. ඒ තුනේම ඉන්නවාද කියලා බැලුවේ ඒ තුනේම සිල් රකිනා ඉන්න හින්දාද නැද්ද? නැත්තම් හොයයිද? භාග්‍යතුන් වහන්සේලා කවදාකවත් නුසුදුසු දෙයක් කරනවද? නිකන් හිස් කාලයක් ගෙවනවද? නැහැ. එහෙනම් උන්වහන්සේ හෙව්වේ සිල් රකින අය ඉන්න නිසාද නැද්ද? ඉන්න නිසා. ඊළඟට උන්වහන්සේ ඊළඟ බලනවා සමාධියෙන් උසස් කෙනෙක් ඉඳන් ඇති මනුස්ස ලෝකයේ කියලා බැලුවම ඒත් නැහැ. හක් මෙහි නැති උනාට දිව්‍ය ලෝකයේ ඇතින කියලා බැලුවා ඒත් නැහැ. බ්‍රහ්ම ලෝකේ බැලුවා ඒත් නැහැ. එහෙනම් සමාධිය වඩන අයත් මේ තුනේම ඉන්නවා. ඊළඟට උන්වහන්සේ විමසලා බැලුවා පින්වත්නි ප්‍රඥාවෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා ඒ විමසලා බලනකොට ඒත් නැහැ. තුනේම නැහැ. එහෙනම් තුනේම ප්‍රඥාව ගැන විමසලා බැලුවේ තුනේම ප්‍රඥාව දිනු කරනා ඉන්නවද නැද්ද? ඉන්න නිසා. එතනින් නැවතුනේ ඊට පස්සේ උන්වහන්සේ බැලුවා විමුක්තියෙන් මට වඩා උසස් කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවද කියලා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වීමෙන් ලෝකයෙන් සම්පූර්ණයෙන් තණ්හා දුරු කරලා නිදහස් වෙච්චයෙන් මට වඩා උසස් කෙනෙක් ඉන්නවද කියලා බැලුවා නැහැ. දිවි ලෝකේ බැලුවා ඒත් නැහැ. බ්‍රහ්ම ලෝකේ බැලුවා ඒත් නැහැ. නේ දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ බලන්නේ නැතුව ඒ ටික අතාරින්න තිබ්බනේ එහෙ බැරි නම්. ඊට පස්සේ විමුක්ති ඥාන දර්ශනයෙන් බැලුවත් උනේම ඒත් නෑ. එහෙනම් මේ පහම සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන පහම පින්වත්නි, මනුස්ස ලෝකේ විතරක් නෙමේ දිව්‍ය ලෝකෙත් සිසාරා බැලුවා, බ්‍රහ්ම ලෝකෙත් සිසාරා බැලුවා කවුරුත් ඉන්නවද කියලා ඒ කවුරුවත් Taman වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ. ඒකෙන් අපිට පැහැදිලි මේ පහම දිනු කරන්න ওই ලෝක තුනේම පුළුවන් ද බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පින්වත්නි මේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම කියන තුන් ලෝකෙටම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒකයි තුන් ලෝකාග්‍ර කියලා කියන්නේ. මේ තුන් ලෝකෙම ශ්‍රාවකයන්ට මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය දේ කරත හැකි. සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒගොල්ලෝ මගපල ලබනවද නැද්ද? මගපල ලබනවා. එතකොට ඒ මාර්ගඵල අවසානේ කරා යන්නේ අපි හිතන් ඉන්නේ මනුෂ්‍ය ලෝකෙ විතරයි කියලා නිවන් දකින්න. මෙහි නිවන් දකින්න පුළුවන් කියලා හිත තියෙනවා එක පැත්තකින් මිනිස්සු සමහර වෙලාවට කල්පනා කරනවා දිව්‍ය ලෝකේ ඉඳලානේ පස්මහා බැලුම් බලලා බුදුරජාණන් වහන්සේ මෙහෙට වැඩි නේ පස්මහා බැලුම් බලලා මෙහාට ආවේ කොහින්දන්ද දිව්‍ය ලෝකේ ඉඳලා ඉතින් එහෙ කරන්න බැරි හින්දානේ මෙහෙටම වැඩි පස්මහා බැලුම් ටිකක් බලලා කියලා හිතනවා නමුත් පින්වත්නි මනුෂ්‍ය ලෝක විතරක් නෙමෙයි නිවන දකින්න තියෙන ලෝක මනුෂ්‍ය ලෝකෙන් එහා ලෝක පැහැදිලිව තියෙනවා ඒ සඳහාම වෙන් වෙච්ච උදාහරණයකට ගත්තොත් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිතා ඔය පහ බහලා තේනවා. මේ පහට කියන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝක. ඔය සුද්ධාවාස බ්‍රහ්මලෝක ටිකේ පින්වත්නි උපදින්න හැම කෙනාටම බෑ. උපදින්නේ එක පිරිසක් විතරයි. කවුද පිරිස? මනුෂ්‍ය ලෝකෙන් හරි දිව්‍ය ලෝකෙන් හරි අනාගාමීව මැරෙන අය විතරයි අරහේ උපදින්නේ. අනාගාමීව යන අය විතරයි. එතකොට ඒ අනාගාමී අය එහෙ හැර වෙන තැනක උපදින්නෙත් නැහැ. සුද්ධාවාස විතරමයි. එහෙනම් සුද්ධාවාස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන කාට උපදින්නද? අනාගාමී අයට උපදින්න. ඒගොල්ලෝ ආයේ එතනින් තව කොහටවත් මෙහෙට එන්නේ නැහැ. න ආගාමී ආයෙත් එන්නේ නැහැ. න ආගාමී කෙනෙක් අනාගාමී කියේ. ඒතර ආයෙ එන්නේ නැහැ කියලා කිව්වේ එහෙම රහත් වෙලා එහෙම පිරිනිවන් පානවා. එහෙනම් සුද්ධාවාසය අදටත් මම කිසිම බයක් නැතුව කියනවා මේ මොහොතේ සුද්ධාවාස පින්වත්නි රහතන් වහන්සේලා ඉන්නවා අනාගාමී වෙලා රහත් වෙච්ච අය. එතකොට ඒ රහත් වෙච්ච අය මේ බුද්ධ ශාසනය විතර නෙමේ විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුද්ධ ශාසන හතේම රහත් වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා එහි. ඒ ගැන තියෙනවා මහා පදාන කියන සූත්‍රය. අදටත් ඉන්නවා කියලා. එතකොට අදටත් රහතන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම බය නැතුව කියන්නේ ඉන්නවා. මෙහි නැත සුද්ධාවාසයේ ඉන්නවා. අදටත් ඉන්නවා. එතකොට ඒ ඉන්නේ එහෙනම් අනාගාමී අය රහත් වෙච්ච අය විතරයි. ඒතර පින්වත්නි රහත් වෙච්ච ශ්‍රාවකයෝ එහි ඉන්නවනම් නිවන් දකින අය මනුෂ්‍ය ලෝකෙ විතරද ඉන්නේ? නෑ. එහෙමනම් අර බුදුරජාණන් වහන්සේ ওই පස් මහ බැලුම් බලලා ඒ බෝසතාණන් වහන්සේ මෙහෙම සම්බුද්ධත්වයට පත් වෙන්න වඩින්නේ කියන එක මම අවසානයේදී කියන්නම්. ඊළඟට අපි බලමු පින්වත්නි සීල සමාධි ප්‍රඥා වඩන මගපල් ලබන කියන කතා කළා වගේම පින් කරන්න දැන් ඔය හැම තැනදීමත් පුළුවන් කියලා මම කියවයි කියන්නේ පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද. ඔය හැම දෙයක්ම කරනකොට පිනයි කුසලයි දෙකම ගඟක් වශයෙන් ගලනවා. ඒකට දැන් අර සාමාන්‍ය දන් පෙන් දීලා මල් පහන් පූජා කරලා පින් කරන්නේ නැද්ද දෙවිවරු? ඒක නත් ටිකක් විමසලා බැලුවොත් ඉන්නේ ඔබ දන්නවා පින්වත්නි දෙවියන්ට දිවි ලෝකේ දාන දෙන්න පුළුවන්ද බැරිද කියන එක යටතේ විමසලා බලනවා නම් හොඳම සාක්ෂියක් තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් නිරෝධ සමාපත්තියට සමවැදුණා. මොකද නිරෝධ සමාපත්තිය කියන්නේ කියලා සමහර අය දන්නේ නැහැ. නිසා මතක් කරන්නම් නිරෝධ කියන්නේ නිරුද්ධ කරනවා මොනවාද නිරුද්ධ කරන්නේ හඳුනා ගැනීමයි විඳීමයි. අපි බලන දේවල් එක්ක අහන දේවල් එක්ක දැනගන්න දේවල් එක්ක හිතන දේවල් එක්ක යම් යම් දේ හඳුනා ගන්නවනේ. අන්නේ හඳුනා ගන්න සංඥාව නැහැ. නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඊට පස්සේ අපිට යම් යම් දේවල් එක්ක එනවනේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ඒව මුකුත් නැහැ. නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඒ කියන්නේ කිසිම අඳුන ගැල්ලෙන්නලකුත් නැහැ, කිසිම විඳින්නලකුත් නැහැ. ඔන්න හඳුන ගැනීමයි විදීමයි දෙකම නැති නිසා පින්වත්නි නිරෝධ සමාපත්තියේදී දවස් 7ක් තිස්සේ निराහාරව කිසිම පිපාසකුත් නැතුව බඩගින්නකුත් නැතුව ඒ සමාපත්තිය තුළ හොඳ සිහියෙන් ඉන්නවා. ඇයි සංඥාත් නැහැ, වේදනාවක් නැහැ. දවස් හතක් ওই සමාපත්තෙන් ඉඳලා නැගිට්ටට පස්සේ පළවෙනි දානේ පූජා කරන කෙනාට කොහොම ආනිසංස තියෙයිද? මොකද දවස් හතක් තිස්සේ ලෝකේ තියෙන ප්‍රබලම සමාධියට සමවදිච්ච කෙනාට ඒ निराහාරව ඉඳලා මුල්ම දාන පූජා කරනකොට හත්වෙනි දවසේ මේ දානේ ඒක ලේසි පහසු ආනිසංසයක් නෙමෙයි. අනිත් පැත්තෙන් රහතන් වහන්සේ නමන්නේ. දවසක් මහා කාශ්‍යප හඳුරෝ පින්වත්නි ඔය සමාපත්තියට සමවදුනම සතර දේවේන්ද්‍රය මොකද කරේ? ඈ ගාගෙන හිටියා හා ඔය දානේ මම පූජා කරනවා කොහොම හරි. ඊටපස්සේ සුජාත කියලා ඉන්න අසුර විසවක් සූජා කියලා අබරේට කියන්නේ. සූජාත් එක්කගෙන ආවා දානේ ටික පූජා කරන්න. ඇවිල්ලා සමාධියෙන් නැගිටලා පස්සේ ස්වාමීන් වහන්සේට කිව්වා මේ ස්වාමීනි අපි කෙරෙහි අනුකම්පා කරලා ඔබ වහන්සේ මේ දානේ ටික පිළිගන්න කියලා. බුදුර මේ මහකාශ්‍යප හඳුරක නෑ නෑ නෑ මේ මම පින්දපාති වඩින්න ලැහැස්සලා ඉන්නේ දුප්පත් කෙනෙක්ම බලලා දාන ටික දෙන්න ඒ කෙනාට මේ පින ගොඩාක් උපකාර වෙන හින්දා එනිසා ඔබේ දානි මට පිළිගන්න බෑ කිව්වා. කිව්වා කොච්චරවත් ඇහුවේ නැහැ. ස්වාමීන් වහන්සේ පින්වත්නි පින්දපාති වැඩම කළා පිළිගත්තේ නැහැ දානි. දන්නවද මොකද උනේ කියලා? සක්‍ර දේවේන්ද්‍ර සූජයට කියනවා නේ සූජෝ මේ ටික අරගෙන හිස අතින් යන්න නම් බෑ. මේක කොහොම හරි ස්වාමීන් වහන්සේට පූජා කරගන්න ඕනේ. සූජකෝ හරි ඉතින් අපි මෙහෙම කරමුකෝ. දුප්පත් ගියක් මේ උන්වහන්සේ හොයන්නේ. අපි අර වඩින පාරේ කැලෑ ප්‍රදේශයක කොහරි තැනක අන්තම මේ පළාතේ දුප්පත්ම ගේ මවාගෙන දුප්පත් වේශයක් කරගෙන ඉමු අපේ. ආයි කොණ්ඩය කියලා ගියා. කියලා ඊට පස්සේ පින්වත්නි කැලෑ ප්‍රදේශයක දැන් ඉන්නවා දුප්පත් පැලක්ම වාගෙන ස්වාමීන් වහන්සේ උන් දැන් පාර පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ එකපාරට අර ගේ දැක්කට පස්සේ කල්පනා කළා අනේ අහිංසක කට්ටියක් කියලා උන්වහන්සේ වැඩියා. වැඩම කරලා පාත්‍රේ තියාගෙන ඉන්නකොට සූජ එනවා සතර දේවේන්ද්‍රයවත් ඇදගෙන අමාරුවෙන් කරගගා වගේ වයසක වයෝවෘද්ධ වේශකෙන් මිනිස් වේශෙන් දාන ටික බෙදන්නේ. ගේන දාන ටික පලාතම සුවඳයි. ඒක තමයි ඒකේ වැරදුනේ. ඇයි හේතුව? දැන් බෑනේ පින්වත්නි මේ දෙවියන්ට මනුස්ස ලෝකයේ ආහාර අසුචි වගේ පේන්නේ. ඉතින් මේ අසුචි වගේ ආහාර මනුස්ස ලෝකයේ ආහාරය පූජා කරගන්න හිත දෙන්නේ නැහනේ. කොච්චරවත් ඔයාලා ගෙනාවු ප්‍රණීත දාන ටිකම තමයි දැන් පූජා කරගන්න ඕනේ. ඉතින් ඒ සුවඳ පලාත විහිදෙනකොට ස්වාමීන් වහන්සේ විමසලා බැලුවා ඊ මොකද්ද කවුද මේ බලනකොට තේරුණා කවුද මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ එතකොට මේ මේ සංඥාස දැනගත්ත කවුද සක්‍ර දේවේන්ද්‍රය කියලා පස්සේ වින්වත් මේ සක්‍ර දේවේන්ද්‍රය කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ අහුවා ඇයි ඔය වැඩක් කරේ කිව්වනේ ස්වාමීනි මට පිනෝනේ කිව්වා ඒ මොකද කියලා කිව්වා ස්වාමීනි මගේ ආයුෂ දැන් අවසන් වෙන්න කිට්ටුයි ඒ නිසා මට තව පින වැඩි කරගන්න ඕන වුණා. ඒකයි කොහොම මේ දානේ ටික පූජා කරගන්න ආවේ. දැන් කමන්නේ නැවත වගේ දෙයක් කරන්න එපා කියලා අවවාද කරලා දානේ ටික පිළිගත්තා. මේ සිද්ධිය සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච දේශන තුළ තියෙන කාරණයක්. ඒතර ඔබ බලන්න හිතලා ටිකකට දෙවියන්ට දන් දෙන්න බැරි නම් ඔහොම කරයිද? නේද? පින පැහැදිලි ඕන වෙලා තමයි දානේ දුන්නේ. ඕක එක්ක ඕක දැන් ওই කාර්මිකයේදී සමහර අය කල්පනා කරනවා ඔච්චර ඉතින් ප්‍රබලයි නම් නිරෝධ සමාපatti වගේ වලට සමවදින්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකෝ අර රැවටිලා ගියේ අපෙන්ට කියලා හිතනවා. එහෙම හිතන කෙනෙකුත් ඉන්නවා නම් කිව යුතුයි කියලා කෙරෙහි අනුකම්පාවෙන් පින්වත්නි අපේ ගෙදර ෆ්‍රිජ් එකේ කෑම ටික තිබුණා කියලා අපිට පැය 24ම හැම තත්පරේම කකා ඉන්නේ නෑනේ අපිනේ. අපිට ආසය තුනක් හරි බඩගින්නක් ආවොත් හරි තමයි අපි අරගෙන කන්නේ. අන්න ඒ වගේ තමයි මේ සමාපatti ඥාන කියන උතුමෝ හැමතිස්සෙම පින්වත්නි ඒවා තුළම වාසය කර කර ඉරිදි පෙන්න පෙන්නාම ඉන්නේ නෑ හැමතිස්සෙම. උන්වහන්සේලාට අවශ්‍ය වෙලාවට අරගෙන ඒ තුළ වාසය කරනවා. අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට වැඩ ඉන්නවා. ඒකයි මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මානසිකත්වයෙන් පින්ඩපාත වැඩිය බොහොම සිහියෙන් ධර්මයේ සිහි කර කර සාමාන්‍ය මානසිකත්වකේ ධර්මයේ සිහි කර කර සිහියෙන් වැඩම කළා. එතකොට උන්වහන්සේට දැන් අර අවස්ථාවක් ආවා විමසලා බැලුවා. ඒකයි එතන වෙනස තියෙන්නේ. ඒකට මෙතනදී තේරුම් ගත යුතු ඔබ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පින්වත්නි පින්ඩපාත යනකොට උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ මේ දෙයියද මනුස්සයද දෙයියද මනුස්සයද කිය ගියල් ගානේ හොය යන්නේ. නැසලා ඒවා හිතන්නේ නැතුව වැඩිනවා. මෙතනත් එහෙම උනේ. ඒකට දැන් අපිට පේනවා දන් දුන්නා. ඔයගේ දන් දුන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් දීලා තියෙන සිවුරු සඳහා සිවුරු රෙදි පූජා කළ එක්තරා දෙවඟනා ඔය වගේ එක එක දන් දුන්න තැන් තියෙනවා දේශන අතරේ. එහෙමනම් දෙවිවරු දන් දෙනවා ලෙඩ වෙච්ච අවස්ථාවල මුගලන් ස්වාමීන් වහන්සේට සැරසනසට දාන දුන්න අවස්ථා තියෙනවා. දෙවියන්ට දන් දෙන්නත් පුළුවන් එතකොට. සිල් රැකෙන්නත් පුළුවන්. සමාධි වඩන්නත් පුළුවන්. ප්‍රඥාව දියුණු කරන්නත් පුළුවන්. මල් පහන් පූජා කරන්න පුළුවන්ද? දැන් අපි මේක කරනව කරනවද කියලා හොයන්නේ අපේ ලෝකේ කරන්නේ නැති හින්දානේ. දෙයියෝ ඇවිල්ලා අපේ ලෝකේ මල් පහන් පූජා කරන්නේ නැහැ කියලා අපි හිතනවා දෙයියන්ට මල් පහන් පූජා කරන්න බෑ. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා දිව්‍ය ලෝකේ මල් පහන් පූජා කරන්නේ නැත්නම් දෙයියෝ කියන්නේ බෑ මිනිසුන්ටත් මල් පහන් පූජා කරන්න බෑ කියලා. අපි කරන්නේ අපේ ලෝකේ දෙයියෝ කරන්නේ කොයි ලෝකෙද? දෙයියන්ගේ ලෝකේ දෙයිය දෙයියන්ගේ ලෝකේ කරනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් දෙයියන්ටත් අපිට වගේ වඳින්න පුදන්න තැන් තියනවද නැද්ද කියලා හොයලා නැද්ද තැන් බලන්න දන්ත ධාතුන් වහන්සේලාගේ හතර නමකින් එක ධාතුන් වහන්සේ නමක් වැඩෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය කියලා සෑයක් සකස් කරලා වැඩ ඉන්නවා ධාතුන් වහන්සේ. දලදා වහන්සේ නමක් සිළුමිණි මහා සෑය දෙවිලෝ වැඩ ඉන්නවා නම් පින්වත්නි අපි ව්‍යංජන 32ක් පූජා කරද්දී දෙයියෝ මුකුත් නොකරින්දීද? අපි සද්ද පූජාවල් වලින් පූජා පවත්වද්දී දෙයියෝ මුකුත් නොකරින්දීද? එතකොට අපිට හිතෙන්නේ දෙවියන්ට මොකද පූජා කරන්න බෑ මකුල් දැල් බැලි වැඩි ඇති ඒගොල්ලෝ සැප විඳ විඳ ඇති. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? අපිට වඩා ආමිෂය තුල ඊටාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ දෙවිවරු මල් පහන් පූජා කරනවද නැද්ද? පූජා කරනවා. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රය. ඒකේ තියෙන දවසක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් මේ පිරිනිවන් පාන දවසේ දෙවියන්ට හිතනවා අපි දැන් මොනවද උන්වහන්සේට පූජා කරන්නේ? දානි පූජා කළා වැඩකුත් නැහැ, සේනාසනය පූජා කළා වැඩකුත් නැහැ. මොකද්ද පූජා කරන්න කල්පනා කරලා දෙවියෝ හිතුවා අපි උන්වහන්සේට මල් වරුසාව වස්සමු, මල් පූජාවක් කරමු. මල් පූජාවක් කරමු කියන අදහස ස්ථිර වුණා. ඊට පස්සේ දෙවියෝ එකතු වෙලා පින්වත්නි මල් දානවා. මල් වරුසාවක් හැටියට දැන් මිනිසුන්ට පේනවා ස්වාමීන් වහන්සේලාට. මේක පරිනිබ්බාන සූත්‍රයේ තියෙන එකක්. මේක අටුවාවලවත් පිටින් ආපු එකක් නෙමෙයි පැහැදිලිව දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පිරිනිවන් මංචකේ ඉඳලා මහණෙනි ඔබට පේනවද මේ මල් වැටෙනවා? එහෙමයි ස්වාමීනි කිව්වා. මහණෙනි මේක දෙයියන්ගේ වැඩක් කිව්වා. දෙයියන්ට හිතුනේ කිව්වා මේ මල් වරුස අවසන් ඕනේ කියලා. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මම හැබැයි මහණෙනි මේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටයි ගරු කරන්නේ කියලා. ඒ වචනේ ඔබ අහලා තියෙනවනේ. දර ඔය වචනේ වදාලේ කවුරු හරි බෑද දෙයියන්ගේ මල් පූජාවකට. එහෙනම් දෙයියෝ මල් පූජා කරන්නේ නැද්ද? මල් පූජා කරනවා. මේ දේශන ගැන කිසිම හිවිල්ලක් බැරිල්ලක් නැතුව අපි කියනවා නම් දෙයියන්ට ඕවා බෑ කියලා. එහෙම කියන්න හේතු වෙලා තියෙන මොනවද පින්වත්නි? බාහිරින් අපි දැක්ක එක එක කාරණා. ඒ කාරණා ටිකත් තේරුම් කරලා දෙන්නම්. දැන් දෙවියන් මල් පහන් පූජා කරනවා ඔක්කොම කරනවා සිල් රකින්නවා භාවනා කරනවා ධර්මය අවබෝධ කරනවා නිවන් දකින්න ඔක්කොමත් හරියි කිව යුතුයි හැබැයි එක දෙයක් බෑ. මොකද්ද බැරි? බැරි බැරි වැඩේ තමයි මං කරන වැඩේ නම් දෙයියන්ට බෑ. මොකද්ද බැරි? ඈ? නෑ නෑ මම දේශනාව අතරින් කිව්වා දෙවි ලෝකේ ධර්ම දේශනා කරනවා දෙවිවරු කියලා. රහතන් වහන්සේලාත් බණ කියනවා, බ්‍රහ්මවේත්තවල බණ කියනවා, දෙවියොත් බණ කියනවා. හැබැයි මං කරන වැඩේ දෙයියන්ට බෑ. මොකද්ද බැරි? දෙයයන්ට මහාන වෙන්න බෑ. මිනිස්සු කරන දේවල් අතර දෙයයන්ට බැරි එකම එක දේ ඕක. හැම පැත්තෙම මංග සම්පූර්ණ කියන්නකෝ. ඒතර දෙයයන්ට මහාන වෙන්න බෑ පින්වත්නි. අනිත් අපි කරන හැම දෙයක්ම කරතැයි. බන්ධනා ගමනුත් යතැයි. නෙయ్య වෙන රෝමලිසය වඳින්න හැමතැනම වන්දනා කරන සෝමාවති වඳින ඔය ඔක්කොම තැන්වල වන්දනා කරන්නේ නෝ ශ්‍රීපාදේ අවාරේ කවුද වන්දනා කරන්නේ? දැන් දලදා මාලිගාවේ සාමාන්‍ය අදහසක් තියෙනවා රාත්‍රී කාලේ මුකුත් පූජාවල් ශබ්ද පූජාවල් මුකුත් කර ඒ කියන්නේ මාලිගාව ඇතුලේ කියන්නේ දලදා වහන්සේ ඉන්න කුටිය ඇතුලට ගිහිල්ලා මුකුත් පූජාවල් හැමදේ එහෙම කරන්නේ ඇයි ඒකට හේතුව අදහසක් තියෙනවා ඒ කාලේ ඉඳලා පැරෙන්නන්ට දෙවියන් වන්දනා කරන්න යනවා ඒ නිසා රැට දලදා වහන්සේ ඉන්න කුටිය ඇතුලට යන්නේ නැහැ. ඒක බුද්ධ කාලෙ තුනේ නැද්ද? බුද්ධ කාලෙත් හැමදාම පින්වත්නි රෑ 10යි 12යි අතරේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දේවරු බ්‍රහ්මයා ආවා. ඇවිල්ලා ධර්මය ඇහුවා. ඒ අහපු දේශන සගාත වග්ගයේ සංගීතනිකා එකේ තියෙනවා පිරීලා දේශන රාශිය. තනිකරම ඒ දේශන අතර දේවතා සංයුත, දේවපුත් සංයුත, සක්ක සංයුත, බ්‍රහ්ම සංයුත, යක්ක සංයුත වගේ සංයුක්ත කරලා, ඒ කියන්නේ දේශන ගොඩ එකට එකතු කරලා කරලා ගොඩාක් දේශන තියෙනවා දෙයයන්ට දේශනා කරපුවා. ඒවෙන් එකක් දෙකක් තමයි අපි ඔය මහා මංගල සූත්‍රේ, පරාභව සූත්‍රය කියලා දෙයයන්ට දේශනා කරපු සමහර දේශන අහන්නේ. ඊට ඔය සක්ක පඤ්ඤ සූත්‍රය වගේ ඒවා තියෙනවා, දීගනිකාය වගේ තැන්වල තවත් තැන්වලත් ඒතර දෙවියන්ට දේශනා කරපුවා තියෙනවා. එහෙනම් පැහැදිලි පින්වත්නි දෙවිවරු බුදුරජාණන් වහන්සේ එදත් මුණ ගැහිනා වගේම අදත් මුණ ගැහෙන්නවද නැද්ද? අදත් ඇවිල්ලා වන්දනාමාන කරනවා ශ්‍රී පාදස්ථානේ වඳිනවා ඒවා කරනවා. වන්දනා ගමන් එන ඔක්කොම කරන